සුබුදෑසනක් ඔබ සියල් දෙෙන අන්තර්ජාලය ඔස්සේ හම්වියම ගැන ප්‍රීතියක් ලෙ සලගනවා අප සියල් දෙෙන බයිබලේ කොටසක් කියවා සිටිමු ගීතාවලිය අනුතුන්ගනි පරිච්චේදය. ස්වාමීන් වහන්සේ රජකම් කරන සේක උන්වහන්සේ මයිමශ්‍රී පැළඳ සිටින සේක ස්වාමීන් වහන්සේ පැළඳ සිටි සේක උන්වහන්සේ ශක්තිය නැවතිංග පටිය බැඳගෙන සිටින සේක ලෝකයේද නොසෙල්වෙන නොසෙල්වෙන ලෙස පීඩා තිබේ. ඔබගේ සිංහාසනය ආදියේ පටන් පීඩා තිබේ. ඔබ සදාකාලයේ පටන් සිටිනසේක. ස්වාමීනි ජලධාරාවෝ නැගුණේය. ජලධාරාවෝ ශබ්ද නගා නැගුවෝය. ජලධාරාවෝ රැළ නැගති. මහත් ජලഘോഷාවටත් මූදේ බලවත් රැළවලටත් වඩා උසස් තන්නේ ස්වාමින් වහන්සේ බලවත්ය. ඔබගේ ශික්ෂා ඉතා ස්තීරය ස්වාමීණි සදාකල් ශුද්ධකම ඔබගේ ගෘහයට හොබන්නේය හොඳයි අපි ආක්ෂා කළ සිටිමු ආදරණය ජේසුනේ ඔබාන්සේට දෙව මේ ඔබාන්සේ ගස්සයට භාර කරනවා ස්වාමීණී මේ දෙවමේදී ස්වාමීණී අපගේ ආත්මික ජීවිතය වර්ධන කරගන්න ඔබහන්සේ අපට කරුණාව දෙන්න කියලා ඔබහන්සේගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම දෙවි ස්වාමීනි নমස්කාර කරන කණ්ඩායම ඔබගෙන් ඔබහන්සේගේ හත්සේට බාර කරනවා ස්වාමීනි. ඔවුන්ට මේ දේවල් කරන්න ඔබහන්සේ දුන්නා වූ ආශිර්වාදයට ඔබහන්සේ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ස්වාමීනි දේව වචන ගෙන 16 ඔබහන්සේ හත්සේට බාර කරනවා. ඒ වචනය තුලින් ස්වාමීනි අපගේ ජීවිත ගොඩනගා ගන්න ඔබහන්සේ අපට කරුණාව දෙන්න. දෙවි ස්වාමීනි මේ දෙව මේ මුල සිට අගතෙක් ඔබවහන්සේ ගස්සට භාර කරනවා කැප කරනවා යේසුස් වහන්සේගේම නාමයෙන් ආමෙන් සුබදෑසනක් ඔබ සියලු කෙනෙක්ට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඉතාමත් ආදරයෙන් ඔබ සියලු දෙනා විශේෂයෙන් අද දින අපි පිළිගන්නවා අද දින අපි උන්වහන්සේට නමස්කාර කරන්න යනවා තින් අපි සභාවක් විදියට ශාරීරිකව අපිට එකට නමස්කාර කරන්න බැරිවුණත් අපි විශ්වාස කරනවා ස්වාමින් වහන්සේ අද දිනේ අප මධ්‍යය සිටිනවා උන්වහන්සේ අපේ නමස්කාර මධ්‍යය රජ කරන්න අවස්වාමින් වහන්සේ. පිටික මොහොතක් මේ උදෑසන උන්වහන්සට ස්තුතිවන්තවම අපේ හදවත් වලින් මන්ද සෑම කාලයම උන්වහන්ස අප සමඟ සිටින්නා උදවියන් වහන්සේ නිසා. හලලූයා ස්තුතිවේවා ස්වාමිනී. ස්වාමිනිය ඔබවහන්සේ අද දිනේ අප ස්තුතිවන්ත වෙනවා. ඔබවහන්සේ සෑම දිනයක් තුළ අප මධ්‍යය සිටින්නා උදවිපාණන් වහන්සේ නිසා. ස්වාමිනි තත්ත්වයන් අප වටා කෙතරම් අපහසු වුණත් කෙතරම් අසීරුණත් ස්වාමිනි අපි දන්නවා සියල්ලු දේ පාලනය කරන්නව දෙවියන් වහන්ස ඔබ වහන්සේ. ස්වාමිනි ඔබ වහන්සේ අපේ ජීවිතේ සෑම දිනකම යහපත්. ඔබ වහන්සේ අප මධ්‍යේ සෑම දිනකම යහපත්තේ විදුන්. නිසා ඔබ වහන්සේට ස්තුතියි. හලලූය හලදූයා දෙවි පියාරණි. ස්වාමිනි ඔබ වහන්සගේ පාමුලද දිනේ අපි වැද වැටි ස්තුතිවන්ත වෙනවා. අපේ ජීවිතේ සෑම දිනයක ඔබ වහන්සේ අප මත්තේ සිටින නිසා. ස්වාමිනි අපට මඟ පෙන්වන්න අවු දෙවියන් වහන්ස ඔබ වහන්සේ නිසා ස්තුතියි. හලලූය ස්තුතිවේවා ස්වාමිනිී. assunto. කරනවා මන්ද අපට කරන්න ඇත්තේ එක දෙයයි දිනපතා ඔබ වහන්සේගේ නාමයට ගෞරවය මහිමය ස්වාමිනි ස්තුතිය ප්‍රශංසාාවදීම පමණක්මයි හලලූයා ස්තුතියි දෙවිපාණනි ස්තුතියි බවහන්සපේ ජීවිතය අපවත් නොහරින්නාව ස්වාමීන් වහන්ස නිසා ස්තුතියි ඔබගේ හස්තය අපේ ජීවිතය කිසිම දිනක ස්වාමිනි පහවෙන්නෑ ස්වාමිනි සෑම මොහොතකම සෑම උදෑසනකම වහන්සේ අපට මඟ පෙන්වනවා ඔබගේ කරුණාව අප මධ්‍යය ඔබහන්සේ අලුත් කරනවා ස්වාමිනි හලදූයා ස්තුතිවේවා ස්වාමිනි ස්තුතිවේවා හලලූයා හලලූයා ස්වාමිනි ඔබ වහන්සේට ස්තුතියි ස්වාමිනි මේ උදෑස්සන අපි ස්තුතිවන්ත වෙනවා ඔබගේ දයාව ඔබගේ කරුණාව ස්වාමිනි නිරන්තරයෙන් අප මධ්‍ය ඔබ වහන්සේ තබල තියෙන්න්නාව නිසාස් හලලූය හලලූය ස්වාමිනි ස්වාමිනි ගිරිමැද චලමැද ඔබ වහන්සේ අප සමග සිටින්නාවූ දෙවියන් වහන්සේ ස්වාමිනි ඔබගේ වචනය ආකාරයට ඔබ වහන්සේ කිසි දිනක පොරොන්දු කඩ කරන්න ඇති දෙවියන් වහන්ස නිසා ස්තුතියි. ස්වාමිනි අපි මොන කාලයට මූුණ දුන්නත් ඔබ වහන්සේ අප වත්පමාරින දෙවිදුන්. ස්වාමිනි ඔබ වහන්සේ දකුණු අතින් අපට මඟ පෙන්වනවා. අපේ සරණ ශක්තිය ඔබ වහන්සේ ස්තුතිවේවා දෙවිපාණී. Mahimaya Mahimaya සේන චකරන් ස්වාමිනි විශේෂයෙන් මේ කාලය පුරා ස්වාමිනි අපේ සභාවේ සෑම ජීවිතයක් සමඟ ඔබ වහන්සේ සිටින් ස්වාමින ඔබ වහන්සේව සොයන්න අපට උපකාර කරන්න ස්වාමින අපි ජීවත් වන්නේ ඔබ වහන්සේ උදෙසායි ඔබ වහන්සේව නමස්කාර කරන්නයි දෙවි පියාරණි හලෙලූයා ස්වාමින අපේ ජීවිතේ සෑම දිනකම ඔබ වහන්සේ තුළ සිටින් අපට උපකාර ඔබගේ මාර්ගය ගමන් කරන්න අපට උපකාර කරන්න දෙවිපාණනි හලලුවය ස්තුතිවේවා ස්වාමිනි ඔබ වහන්සේ අපේ සැනසීම ඔබ වහන්සේ අපේ සමාධානය ස්වාමිනි හලෙලූය ඔබ වහන්සේ අප මත්තේ සිටින්නාව එකම දෙවියන් වහන්ස හලෙලූය හලෙලූයා ප්‍රේමණය පියාණනි අපි ඔබ වහන්සේට අද දිනේ ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනි අද දිනේ ඔබ වහන්සේ අප මැද්දේ රජකම් කරන්නා වූ පියාණන් වහන්සේ නිසා ස්තුතියි. ස්වාමිනි අප සමාවේ සෑම ජීවිතයක් මැද්දේ ඔබ වහන්සේ රජකම් කරන්නා වූ දෙවි පියාණන් වහන්සේ නිසා ස්තුතියි. ස්වාමිනි අපි එක එක්කෙනාගේ ජීවිත මේ දිනේ ඔබ වහන්සේට අපි ඔසවනවා. ස්වාමිනි ඔබ වහන්සේ වචනය තුලින් අපට කතා කරන්න. අපේ මනසට අපේ හදවතට ඔබ වහන්සේගේ ආත්මරන් වහන්සද දිනය කතා කරන්න දෙවිපාණනේ හදලූයා ස්වාමිනි මේ කාලය තුළ තව තවත් ඔබ වහන්සේට ලම්බෙන්න වහන්සේගේ වචනයට ස්වාමිනි අවධානය යොමු කරන්න වහන්සේගේ ආත්මරන් වහන්ස ස්වාමින අපට කතා කරන්න අවදේලීට දෙන්ට වහන්සේ දිනපතාපට ප්‍රකාර කරන්න ස්වාමිනි ඔබගේ ශක්තියෙන් ඔබගේ ආත්මයෙන් දිනපතා ඔබ වහන්සේ අපව ස්වාමිනි පූර්ණ කරන්න වහන්ස අපේ සියලු දෙනා සමග සිටින්න. මුළු මහිමය මුළු ගෞරුවය ප්‍රශංසාව අප යොබ වහන්සේට දෙනවා. යේසුස් වහන්සේගේ උතුම් වූ අනර්ගනාමයෙන් ආමේෙන්. ප්‍රමන්ත සහෝදර සහෝදරිය අද දවස කිතුුණු සභහා කැලන්ඩරේ ඉතා සුවිශේෂී දවසක්. ඒ තමයි යසුස් වහන්සේ ස්වර්ගස්ත වෙලා දින 50කට පසුව පැමිණෙන පෙන්තකොස්ත දවස පෙන්තකොස්ත දවස ඉතා සුවිශේෂී වෙනවා කිතුණු සභාවට මන්ද අදවැනි දවසක් තමයි ඒ ක්‍රිස්තුස් වහන්සේ Tamanගේ සභාව මේ පොළවේ ස්ථාපිත කළේ ඒ නිසා පෙන්තකොස්ත දිනය අපේ සභාවේ ඉතා විශේෂ දවසක් වෙන්න යනවා. දැන් ඒ නිසා අපි බලමු මොකක්ද මේ පෙන්තකොස්ත දවසේ සිදුවන විශේෂ දේ. අපි කියවුවොත් යේසුස් වහන්සේ ස්වර්ගයට ඔසවා ගන්නට පෙර ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ මෙහෙම කියනවා. නමුත් සුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නෝය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදෙහෙයිද සමාරියේද පොළවේ සීමා දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්න වූ යයි කීසේක. යේසුස් වහන්සේ කියනවා මම මේ පොළවෙන් ගියාට පස්සේ තව නොබෝ දිනකින් ශුද්ධාත්මයන්න් වහන්සේ ඔබ කෙරෙහි පැමිණෙන්ට යනවා. ඒ පැමිණුනාම ශුද්ධාත්මයන් වහන්සේ ඒ ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන ඔබ බලය ලබන්ට යනවා. ඔබ ඒ බලය ලැබුවාම ඒ ලබයන බලය කරනකොටගෙන ඔබ මගේ සාක්ෂිකාරයවෙන්ට යනවා. ඔබ යෙරුසලමි යුදයේ සමාරයේ ඉන් ඔබ්බට මගේ සාක්ෂිකාරයවෙන්ට යනවා. ඒ නිසා මේ ශුද්ධාත්මයණන් වහන්සේ පැගේ පැමිණීම එමත් නැතිනම් ශුද්ධාත්මයණන් වහන්සේ මනුෂ්‍යයා තුළ වාසය කරන්නට පැමිණ සභාව ස්ථාපිත කිරීම ඉතා විශේෂ දවසක්. උන්වහන්සේ කියපු ඉදිහටම ඒ ගෝලයන් උඩුමහල් මැදුරේ සිටින වෙලාවේ ශුද්ධාත්මන වහන්සේ පැමිණුණා. අපිට ඒ කතාව තියෙනවා ක්‍රියාපොතේ දෙවැනි පරිච්ඡේදයේ. දැන් ඒ ස්ථානයේදී ඊට පස්සේ අපිට ඒ ඒ මනහර අත්දැකීම ගැන විස්තර කරනවා. නමුත් මම කැමති මේ කාලය ඇතුළේ ඉතා ඉක්මනින් කතා කරන්නට මේ සුද්ධාත්මයන්න් වහන්සේගේ පැමිණීමත් සමග මේ පැමිණීමේ සුද්ධාත්මයන් වහන්සේගේ බලය ලැබීම නිසා විච්ඡ දේසහ එය අද දවසේ ඔබේ ජීවිතයට මගේ ජීවිතයට කොතරම් අදාළ කරගත යුතුද කියලා මගේ ප්‍රිය සෙනෙහවන්ත සහෝදර සහෝදරය අපි අද ජීවත් වෙන්නේ ඊටාම ලෝකයේ මුහුණ දෙන අමාරු කාලයක. ඒ අමාරු කාලය තුල අපව ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොවට තබා තිබෙන මේ පොළොවේ තබා තිබෙන හේතුව ඉෂ්ට කරන්නට නම් මේ ශුද්ධාත්මන වහන්සේගේ පැමිණීමත් උන්වහන්සේගේ ක්‍රියාවලියත් අපේ ජීවිතයට ඉතාමත් සුවිශේෂී වෙන්න යනවා. ඒ නිසා මම කැමති ඔබත් එක්ක ඉතාමත් ඉක්මනින් කාරණා කීපයක් බෙදා ගන්නට. පළවෙනි කාරණය උන්වහන්සේ කිව්වා සුද්ධාත්මයන්න් වහන්සේ පැමිණි කල ඔබ බලය ලබන්ට යනවා. දැන් සුද්ධාත්මයන්න් වහන්සේ මේ පොළවට පැමිණුනේ උන්වහන්සේව ඔබ ලැබුවාම උන්වහන්සේව ඔබගේ ජීවිතය ඔබ අත්දකිනකොට ඔබේ ජීවිතේ ඔබ බලය ලබන්ට යනවා. දැන් මේ බලය වචනය හරි වැදගත්. මොකද මේ බලය කියන වචනේ අහපු ගමන් අපිට මතක් වෙන්නේ අන් අයව තලා පෙළන අන් අයව හිරිහැරයට පත් කරන තමන්ට හිතුමතේ දේවල් කරන්න පුළුවන් එවැනි කල්පනාවක් තමයි අපිට බලය කියනකොට මතක් වෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ අපිට නිතර අහෙන්නේ බලය නාස්ති කරනවා වැඩි බලය වඩා නාස්ති කරනවා කියලා. නමුත් මේ කතා කරන බලය ඊට වඩා වෙනස්. මේ කතා කරන බලය අපිට කියනවා මේ බලය උත්පාදනය කරන බලයක්. මේ උත්පාදනය කරන බලය මොනවද ඔබ තුල උත්පාදනය කරන්නේ? මේක ඉතාම වැදගත් ඒ නිසා. මෙහි පාවිච්චි කරලා තියෙන වචනේ මූලික අදහස තමයි. ඒ අදහසින් තමයි අපි දන්න විදුලි ජනනය කරන විදුලි ජනනය කිරීම ගැන කතා කරන්නේ. ඒ වගේම එයින් තමයි කතා කරන්නේ මහා පිපිරීම ඇති කරන ඩයිනමයිට් ගැන. එනිසා මේ බලය මූලිකව ඔබ තුල උන්වහන්සේගේ බලය උත්පාදනය කරන්නට ක්‍රියා කරමු. ඒ බලය අපි ලැබුවාම මොනවද වෙනවා කියන්නේ අපි දන්නවා සාමාන්‍ය මිනිස්සු බලය ලැබුවාම ඒ ලබන බලය නිසා තමන් ඉදිමිලා තමන් උඩගු වෙලා තමන්ගේ ජීවිතය අනිත් අයව පාලනය කරන්නට පාවිච්චි කරනවා. නමුත් බයිබලයේ අපිට කියනවා ජේසුස් වහන්සේ දුන්නා මේ සුද්ධාත්මන වහන්සේගේ බලය ඔබයි මයි ලැබුවාම අපි මොනවද වෙන්න යන්නේ? අපි සාක්ෂිකාරයෝ වෙන්න යනවා. අපි සාක්ෂිකාරයෝ වෙන්න යනවා. දැන් මෙතන ආපහු සරයක් පාවිච්චි කරලා තියෙන වචනය සාක්ෂිකාරය කියලා කියන්නේ ජීවිතය පූජා කොට උවත් සත්‍ය වෙනුවෙන් නැගී සිටින කෙනයි. මං ආපහු සැරයක් කියන්න. සාක්ෂිකාරයෙක් කියලා කියන්නේ ජීවිතය පරදුවට තබා වුවත් සත්‍ය උදෙසා නැගිටින පුද්ගලයයි. මගේ ප්‍රිය සෙනෙහවන්ත සහෝදර සහෝදරිය යේසුස් වහන්සේ ඔබවයි මාවයි කැඳවලා තියෙන්නේ එකටයි. උන්වහන්සේ ඔබවයි මාවයි කැඳවලා තියෙන්නේ සත්‍ය උදෙසා ජීවිතය උවත් පුදන්නට. ඒ නිසා යේසුස් වහන්සේ කිව්වා සත්‍ය මමයි මාර්ගය මමයි ජීවනය මමයි කියලා. ඒ නිසා උන්වහන්සේ ඔබවයි මාවයි කැඳවලා තියෙන්නේ උන්වහන්සේ වෙනුවෙන් සාක්ෂි දරන්න. උන්වහන්සේ වෙනුවෙන් සාක්ෂි දරන්න. ඒකයි උන්වහන්සේ කිව්වේ එවිට ඔබ මාගේ සාක්ෂිකාරයෝ වෙනවා ඇත. උන්වහන්සේගේ සාක්ෂිකාරයෝ අපි. උන්වහන්සේගේ සාක්ෂිකාරයෙක් වීමට නම් ඒ බලය අත්‍යවශ්‍යයි. මොකක්ද උන්වහන්සේගේ සාක්ෂිකාරයෙක් කියලා කියන්නේ? දැන් මේ සාක්ෂිකාරකම කරන්නට දරන්නට නැත්නම් මේ සාක්ෂිකාර බව අපේ ජීවිතේ තබා ගන්නට උන්වහන්සේ අපිට උපකාර කරන්නට යනවා. ඒ ඒ ඒ සඳහා තමයි සුද්ධාත්මන වහන්සේ ඔබේ ජීවිතේට අන් අයට උපස්ථාන කිරීම සඳහා සුද්ධාත්මන වහන්සේගේ දීමනා දීලා තියෙනවා. අනිත් පැත්තෙන් උන්වහන්සේ උන්වහන්සේගේ ආත්මයන්න් වහන්සේගේ කරණ කොටගෙන ඔබට ආත්මයන්න් වහන්සේගේ ඵල ලබා දී තිබෙනවා. දැන් මේ සුද්ධාත්ම දීමනා සහ සුද්ධාත්ම ඵල අපේ ජීවිතයට මහත් වූ ආශිර්වාදයක් වෙනවා. ඒ ආශිර්වාදය වන්නේ ඔබට පුළුවන්කම ලැබෙනවා මේ දීමනා සහ ඒ ඵල පාවිච්චි කිරීම කරන කොටගෙන මිනිසාගේ ජීවිතේට බලාපොරොත්තුව ලබා දෙන්නට. මනුෂ්‍යයාගේ ජීවිතයට ප්‍රීතිය ලබා දෙන්නට. මනුෂ්‍යයාගේ ජීවිතයට ඔසවන්නට නැගිට්ටවන්ට. ඒ නිසා තමයි අපි දකින්නේ. ඒ ශුද්ධාත්මයණන් වහන්සේ ලැබුවාට පස්සේ සභාව ස්ථාපිත වුණාට පස්සේ එතෙක් වෙලා බයේ මොනව වෙයිද කියලා දන්නේ නැතුව මුළු ගැන්විලා ඉඳපු පේතෘස් ඒ කණ්ඩායම නැගිටිනවා. නැගිටලා ඔවුන් නිර්භීතව යේසුස් වහන්සේ ගැන සාක්ෂි දෙනවා. අද අපි ජීවත් වෙන මේ කාලේ මේ සාක්ෂිය අත්‍යවශ්‍ය කාලයක්. ඔබයි මයි ජීවත් වෙන්නේ මිනිස්සු බලාපොරොත්තු නැතුව බයෙන් තැතිගැන්මෙන් සිටින කාලෙක. ඒ කාලය ඇතුලේ ඒ බයෙන් තැතිගැන්මෙන් සිටින මේ කාලේ ඔබටයි මටයි වගකීමක් තියෙනවා. ඒ තමයි නිර්භීතව නැගී සිටින්න. නිර්භීතව නැගී සිටින්ට. ඒ නිර්භීතව නැගී සිටීම කරරකොටගෙන ඔබට පුළුවන් වෙනවා. මනුෂ්‍යන්ගේ ජීවිතයට ආශිර්වාදයක් වෙන්නට. ඒ නිසා ඔබ කල්පනා කළොත් සුද්ධාත්මයන් වහන්සේ ලැබුවාම පළවෙනියට සිද්ධ වෙච්ච දේ තමයි ඔවුන් නැගිටලා උන්වහන්සේ ගැන සාක්ෂි දරනවා. සත්‍යය උන්වහන්සේ ජීවනය උන්වහන්සේ ඒ තමයි මැලවුම් මනුෂ්‍යගේ අයිතිකාරයා ඒ නිසා පසුතැවිලි වෙලා හැරි එන්ට කියන ඒ පණිවිඩය කියන්ට නිර්භීතකම ලැබෙනවා මගේ ප්‍රිය සෙනෙහවන්ත සහෝදර සහෝදරිය සුභහරංචිය ලොක්ඩවුන් වෙලා නැහැ ඒ නිසා ඔබටයි මටයි වගකීමක් තියෙනවා මනුෂ්‍යයන්ට මේ සුභහරංචිය කියන්න සදාකාලික නිරය පිළිබඳ ඒ නැවත මතක් කිරීම කරන්නට පාපයේ බරපතලකම ගැන නැවත මනුෂ්‍යයට මතක් කරන්නට. ඔබ දන්නවා අද දවසේ වසංගතය නිසා මනුෂ්‍ය ගොඩාක් බය වෙලා ඉන්නේ. මැරෙන්න තියෙන බය අපිට පේනවා. මිනිස්සු ඉක්මනින් ගිහිල්ලා එක එක දේවල් හොයා ගන්නවා, රැස් කර ගන්නවා මොනක් දේවල් කරනවා. ඒ බය නිසා. නමුත් ඔබටයි මටයි බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තුව අපි මනුෂ්‍යයන් එක කියන්න අවශ්‍යයි. ඒ වගේම මේ බලාපොරොත්තුව කියන ඔහු නැගිට්ටට පස්සේ අපි දකිනවා දෙවැනි කාරණය විදිහට පේතෘස් යොහන් ගමන් කරනවා දේවමාලිගාවට. ඒ දේවමාලිගාවේ සුදර්ශන දොරටුව ළඟ සිංගමනේ යෙදෙන ඇවිදගන්න බැරි මිනිසෙක් සිටිනවා. මෙන්න දැන් සුද්ධාත්මන වහන්සේගේ බලය ලැබිච්ච මිනිසයා යනවා එතනට. මොකද සිද්ධ වෙන්නේ? ඔහු ඒ මිනිසයා ළඟට ගිහිල්ලා මිනිසයාට කියනවා මන් දිහා බලන්න. මගේ ප්‍රිය සෙනෙහවන්ත සහෝදර සහෝදරිය හැමදාම දේවමාලිගාවට ඇවිල්ලා සුපුරුදු විදිහට කීයක් හරි ලැබෙයි කියලා බලාගෙන ඉඳපු මේ මිනිස්සයා එදත් මේ යොහන් පේත්‍රුස් දිහා බලනවා කීයක් හරි වැඩියෙන් හම්බෙයි කියලා එහෙම බලන වෙලාවේ පේත්‍රුස් යොහන් ඔහුට කියනවා රත්තරන් රිදී මට නැහැ හැබැයි මට තියෙන දේ මම ඔබට දෙන්න යනවා මගේ ප්‍රිය සෙනෙහවන්ත සහෝදර සහෝදරිය සුභාරංචිය මෙයයි රත්තරන් රිදී නෙවෙයි අද ගොඩක් කලාවට අපි උත්සාහ කරනවා රත්තරන් රිදී රැස් කරගෙන සුභාරංචිය කියන්න නෑ නෑ නෑ සුභාරංචියට අවශ්‍ය ශුද්ධාත්මන වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුළ වාසය කිරීම ඔකන රත්තරන් රිදී මට නැහැ හැබැයි මට එක දෙයක් තියෙනවා ඒ තමයි නාස්රිය යේසුස් වහන්සේ එහෙම කියලා ඒ මිනිස්යාට අපිට කියනවා නැමිලා අත දීලා නැගිටවනවා. මගේ ප්‍රිය සෙනෙහවන්ත සහෝදර සහෝදරිය මේ පෙන්තකොස්ත දවසේ මේ පෙන්තකොස්ත ඉරුදින සිහිපත් කරන දවසේ ක්‍රිස්තුස් වහන්සේ සභාව ස්ථාපිත කිරීම සිහි කරන අද දවසේ ඔබටයි මටයි වගකීමක් තිබෙනවා. ඒ තමයි අද බොහෝ මිනිස්සු සිටිනවා. ජීවිතේ බලාපොරොත්තු නැති වෙලා කවුරු හරි මට මොනවා හරි පිහිටක් වෙයිද කියලා හිතන මෙන්න ඔබ ළඟ තිබෙනවා සුභාරංචියක් ඔබ ළඟ තිබෙනවා සුභාරංචියක් රත්තරන් රිදි ඔබට නැති වෙන්න පුළුවන් නමුත් ඔබට සුභාරංචියක් තිබෙනවා මොකක්ද සුභාරංචිය ඔබට පුළුවන් නාසරිය යේසුස් වහන්සේ ඒ දෙන අලුත් ජීවිතය ගැන ඒ මනුෂ්‍යයට කියන්න එනිසා මේ කොවිඩ් වසංගතයෙන් මනුෂ්‍යයා ජීවත් වෙලා බයෙන් තැතිගැන්මින් සිටින වෙලාවේ මගේ ප්‍රිය සෙනෙහවන්ත සහෝදර සහෝදරියෝ කිතුණු ඔබට වගකීමක් තිබෙනවා. ඒ තමයි වැටිලා ඉන්න අමාරුවෙන් ඉන්න මනුෂ්‍යයා ළඟට යන්න. ඒ මනුෂ්‍යයා ළඟට ගිහිල්ලා නැමිලා අත දෙන්න. ඒ මනුෂ්‍යව නැගිටවන්න. ශුද්ධාත්මයන්න් වහන්සේ ලැබුණාට පසු ශුද්ධාත්මයන්න් වහන්සේ පොළවට පැමිණි පසු පේතෘ සහ යොහන් පළවෙනියට කළ දේ එකයි. නැමිලා වැටිලා ඉඳපු මිනිස්සයව නැගිට්ටවලා ඕව ඔසවනවා. පළවෙනියට ඔවුන් නැගිට්ටා. ඔවුන් නැගිටලා සත්‍යයට සාක්ෂි දැරුවා. දෙවනුව ඔවුන් ගිහිල්ලා වැටිලා ඉන්න අනික් කෙනාව නැගිට්ටෙව්වා. ඔහුව නැගිට්ටෙව්වම අපිට කියනවා. ඌට අත දුන්නම, ඔහුව එසෙව්වම, ඔහුගේ ඇස්වට සවි වුණා. ඔහුගේ පාද සවි වුණා. ඔහු නැගිට පැන නැගෙමින් දෙවියන් වහන්සේට ස්තුති කරන්න පටන් ගත්තා. මගේ ප්‍රිය සිනේවන්ත සහෝදර සහෝදරිය. මේ පෙන්තකොස්ත ඉරු දින උන්වහන්සේ ඔබටයි මටයි නැවත මතක් කරනවා. ඔබටයි මටයි වගකීමක් තිබෙනවා. ඒ වගකීම තමයි දහස් සංඛ්‍යාත සෙනඟක් ක්‍රිස්තුස් වහන්සේ නොමැතිව සදාකාලික නිරයකට යනවා. ඒ නිරයට යන මිනිස්යාව සදාකාලික නිරයෙන් ගොඩනගා එළියට ගන්නට. ඒ වගේම ඒ මනුෂ්‍යයාට අත දීලා ඒ මනුෂ්‍යව නැගිට්ටවන්න ඔබට බලය දෙන්න. ජීවිතය පරදුවට තබා සත්‍ය උදෙසා නැගී සිටින්ට උන්වහන්සේ ඔබට බලය දී තිබෙනවා. ඒ නිසා අපි නැගිටිමු අන් අය නැගිට්ටවමු. එසේ කරන්ට මේ මහා විශේෂ වූ දවසේදී ඔබයිමයි කැපවෙමු. අපි යාඥා කරමු. දෙවියන් වහන්සේට මුළු මහිමේ ගෞරවය වේවා. විශ්වාස කරනවා මේ කාලය ඔබට ආශිර්වාදයක් වෙලා ඇති කියලා. මේ මොහොතක් යාඥාවෙන් දෙවියන් වහන්සේට අපි ජීවිත ඉදිරි සති දවස් අපි බාර කරලා යාඥා කරමු. ජීවමාන බලවන්ත ශ්‍රද්ධ දෙවියන් වහන්සේ බෝවස්ට ස්තුති කරනවා මේ කාලය නිසා නමස්කාර කරන්න දේව වචනය අසන්න බෝවස් තුළ ස්වාමි ශක්තිමත් වෙන්න ඔබවාස දුන්න මේ කාලය ගැන විදිරී තියෙන දවස් සතිය ඔබවාසට බාර කරනවා ශුද්ධත්මයන් වහන්සේ බෝවස් අප සංග සිටිමින් ඔබට මඟ පෙන්වන්න ඔබවාස සත්‍ය මාර්ගය තුළ පවතින්න ඔබවාස ජීවනයේ මාර්ගය තුළ ස්ථිර වෙන්න ඔබවාසට උපකාර කරන්න විදේශීය ගෙන යාඥා කරනවා කඳුලෙන් වේදනාවෙන් වියවුලෙන් සිටින හැම ජීවිතයක්ම ස්වාමිනී වාස්ක ජීවනයේ මාර්ගය දැනගන්නා පිණිස මේ භූමිය තුළ මේ දේශය තුළ දිව්‍ය මානසික රාජ්‍ය කාරණාවන් ස්වාමීන් සම්පූර්ණ වෙන පිණිස කිතුනුවන් මනාපව වාස මේ කාලය තුළ පාවිච්චි කරන්න කියලා ඉල්ලනවා. වාස මුල් මහිමේ ගෞරවය, নমස්කාරය, ස්තුතිය, ප්‍රශංසාව පිළිදෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. නැවත ඔබ හමු වෙන තුරුදී වාර්ෂික ආශිර්වාදය ආරක්ෂාව ඔබ සියල්ලන් සමග වේවා